ඉතින් ඒ වගේ අර ඒක গুপ্ত බවක් පේන්න තියෙන්නේ. නමුත් එහෙම গুপ্ত බවක් නැහැ. මොකද මේක අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කතා කරන්නේ. අන්නේ ඒ අපනිහිතානුපස්සනාව කියන එක තේරුම් කරලා දෙන්න අර විපස්සනා ඥාන ටික පහු කරන සීල සමාධි පස්සා පහු කරගෙන අපි යමක් බලාපොරොත්තු වෙන අසුචි කියලා හිතාගත්තට කමක් නැහැ. අත්තට්ට පඤ්ඤා අසුචි මනුසා. යමක් බලාපොරොත්තුෙන් අපි කටයුත්තක් කරන අසුචි බුදු ජානන්සේගේ ඒ ලෝක සාසනික සේවාව කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා දෙකක් තියෙනවා. ඒක සාමාන්‍ය සීලදී උගන්වන්නේ නැහැ, සමාධියදී උගන්වන්නේ නැහැ, විපස්සනාවේදී. එයා තේරුම් කරන එයාට තේරෙන පටන් ගන්නවා දැන් බලා හිටපු අරමුණ නැති වුණා. ආය ඇති වුණා. ආය නැති වෙනවා. ඉතින් මෙයා හිතනවා මේ සත්‍ය කැඩීමක්, සමාධි කැඩීමක් කියන නෑ නෑ නෑ. එහෙම එකක් නෙවෙයි මේ භාවනාවේ ස්වභාවය තමයි මේ අස්පනා අපිට මෙහෙම බලාන ඉඳද්දී ඒ දෙ නැති වෙනවා. ඊට පස්සේ ආයෙමතු වෙනවා. ඒ නැති වෙච්ච වෙලාවේදී බලාපොරොත්තු සුන් කරගන්න එපා. ඒ භාවනාව හැටි. ආන ඒ ටික විස්තර වෙන්නේ විපස්සනාදී විතරයි. ඉතින් ඒ වගේ දෙයක් ඇත්තට අපි පිළිවෙන් අධ්‍යාපනය දෙන්න බලාපොරොත්තු වෙනද කියන එක නෙවෙයි මම මේ සාකච්ඡා කරන එකේ තේරුම. හැබැයි මේ අපි දැනගෙන ඉන්න ඕනේ Tamange විමුක්තිය සඳහා අනුන්ට මේ කියලා දෙන්න අමාරු නිසා තමයි බුදුරජාණන්සේ බණ නොකියන්න අදිෂ්ඨාන කරේ. නිවන් දැක්කට හිතුණානේ මේ කවටද මේ කිව්වට තේරුම් ගන්න කියලා. මොකද මිනිසුන්ට ඕනේ කරන්නේ ගතම් එකක් නේ මොනවා හරි සම්තිං නේ. එහෙව් එකේ මේ කතාව නමුත් වැඩියම තේරුම් ගත්තේ බ්‍රාහ්මණ පවුල් වලින් ආපු අය. ඒගොල්ලෝ මොකක් දැනගෙන හිටියා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී කියනකොට මේගොල්ලන්ට තේරෙනවා. "යේ ධම්ම හේතුප්පබවතේ සං හේතුන් තථාගතෝ ආහ" දැන් අපිට තේරෙන්නේ නැති අපි අර ඇතිපැත්ත අල්ලන්න හදන නිසා. ඒක හැබැයි ඇතිපැත්තෙන් ගිහිල්ලා නැතිපැත්තට යන එක තමයි ධර්මතා කියලා කියන්නේ. අපි කියන බීජ නියාමයේ උතු නියාමයේ ධම්ම නියාමයේ චිත්ත නියාමයේ කියන ධර්මතාව දිගේ ගියොත් මේ පේන දේ මේ නැති වෙනවා. ඒකට තමයි අපි අනිච්ඡං අත්හුත්වා භවතා අනිච්ඡතා භංගුරතා කියලා කියන්නේ. ඉතින් ඒක අභාග්‍යයක් කරගෙන අපි දැන් ජීවත් වෙන්නේ. මොකද ඒක දක්නාසුළු විදිහට භාවනා කරන්න නම් ඒ කෙනාට පුදුමාකාර ගියාත්මෙන් ගినాපු පුණ්‍ය සම්භාරයක් අවශ්‍යයි. ඒ වගේ මේ ජීවිතේදිත් මේ යන්නේ ගිහිල්ලා එන්නම් කියන්නේ නෙවෙයි. යන්නම් කියලාම තමයි යන්න තියෙන්නේ. ඒ නිසා භයානක තනකින් බඩමුටුව නතර කරන්න වෙන්නේ.